හොඳයි. එහෙනම් අපි සුපුරුදු පරිදි ධම් සාකච්ඡාව ආරම්භ කරමු. ප්‍රශ්න වර්ගයක් ලැබිලා තියෙනවා. ඇත්තටම හරිම සන්තෝෂදායකයි මේ වගේ දේවල්. ඒ කියන්නේ තමන් ධර්මය කියන එක අහනවා විතරක් නෙමෙයි ඒ ගැන තව විමර්ශනය කරනවා. ඒ කියන්නේ ඇත්තටම නිවන් දකින්න උවමනාවක් තියෙනවා. මේකයි වෙන්න ඕනේ <coughs> නිවන් දකින්න ඇත්තටම උමනාවක් තියෙනකොට තමයි තමන් තුළ මේ ප්‍රශ්න ගොඩ නැගිලා මේ ප්‍රශ්න මොකද්ද මට මේක හරියටම දැනගන්න ඕනේ මේ මොකද්ද මේ මොකද්ද කිල්ල බන්ද කියලා ප්‍රශ්නේ. ඉතින් හරියම ඒකයි මම හැමතිස්සෙම කියන්නේ අපිට තියෙන ප්‍රශ්න කතා කරනකොට තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් කතා කරද්දී ඒක අනිත් කෙනාගේ ප්‍රශ්නට උත්තරයක් වෙනවා. ඒක නිසා බොහොම වැදගත් ප්‍රශ්න <coughs> කතා කරන එක බුදුදහම සම්බන්ධව තියෙන මම මේ මේ ප්‍රශ්නේ එන්නේ ඉස්සෙල්ලා මොකද මෙතන ටික ගැඹුරු ධර්ම කාරණාවක් අහන්නේ චන්දරාගය ගැන සංකාර ගැන පටිච්ච සමුප්පාදය ගැන වගේ ගැඹුරු ධර්ම කාරණා අහන්නේ මම ඊට ඉස්සෙල්ලා පොඩි දෙයක් කතා කරන්න ඔය හැමෝමත් එක්ක මොකද මෙතන ඉන්න ඔක්කොම ගිහි අය එතකොට මේ ගිහි අය ගේ හිතේ තියෙන දෙයක් තමයි මම දිනු වෙන්න ඕනේ කියන හිමි තම භෞතිකව පවා දියුණු වෙනවා. ඒ හැඟීමත් හැමෝටම තියෙනවා. එතකොට අපි දියුණු වෙන්න ඕනේ කියන හැඟීමත් එක්ක යාබද වෙන එකක් තමයි දෙවියෝ කියන සංකල්පය. මොකද අපි දන්න දෙයක් තමයි දෙවියෝ කියන අය අපිට උදව් කරනවා මේ දියුණු වෙන්න. යంత్ర මන්ත්‍ර බල වලින් හරි පෙරේතයෝ හරි කමන්නේ දෙවියෝ හරි පෙරේතයෝ හරි මොක්කු හරි කමන්නේ මිනිසුන්ට උදව් කරනවා දියුණු වෙන්න කියන හැඟීමක් තම මිනිස්සු තුළ තියෙනවා. එතකොට මේ මිනිස්සු යම් යම් ආකාරයෙන් තමන්ගේ වෙළඳ ව්‍යාපාර හෝ තමන්ගේ පවුලේ කටයුතු හෝ දියුණු කරගන්න. විවිධ ආකාරයෙන් දෙවියෝ පිළිබඳ දේ බලාපොරොත්තු වෙනවා. ඒකට තමයි ඔය හොර කට්ටරි පස්සෙත් අන්තිමට ගිහිල්ලා මහා විනාශයට ලක් වෙන්න සිද්ධ වෙන්නේ. මහා විශාල ධනස්කන්ධයක් වැය කළා. අන්තිමට සමහර වෙලාවට බලාපොරොත්තු වෙච්ච කිසි දෙයක් තමන්ට ලබා ගන්න බැරි වෙනවා. මම අද කියලා දෙන්නම් හරියටම කොහොමද දෙවියන්ව ලං කරගන්නේ කියලා. මේක තමයි ඇත්ත විදිය දෙවියන්ව ලං කරගන්නේ. හැබැයි මන්ත්‍ර කියලා જાතියක් මේ ලෝකෙත් තියෙනවා. ඒ මන්ත්‍ර වලින් පුළුවන් දෙවියන්ව ළඟා කරගන්න. හැබැයි ගොඩක් දුර ඒ වෙලාවට ළඟා වෙන්නේ දෙවියෝ නෙමෙයි. ඒ දෙවියන්ගේ ආවතේ වහන් කරන ඒ ළඟපල්ලෙහා වැඩ කරන යම්කිසි අමනුෂ කොටාසයක් තමයි Tamanට ලඟ වෙන්නේ. නමුත් අඳුනකින් වගේ දෙයකින් බැලුවොත් දෙවියෝ වගේ තමයි පෙනී සිටින්නේ. අන්න ඒ අය තමයි ඔය මන්ත්‍ර බලයට එන්නේ. මහදෙවියන්ගෙන් ගෙන්න ගන්න හරි අමාරුයි මන්ත්‍ර වල. නමුත් එහෙම ගෙන්නන්න පුළුවන් මන්ත්‍රات තියෙනවා. නැත්තේ නැහැ. මොකද මේ මන්ත්‍ර ශාස්ත්‍රය නිර්මාණය කළේ ඉතින් දෙවියෝ හා සම්බන්ධ පිරිසක් ඍජිවරු. එතකොට දැන් මම කියන්නම් දෙවියන්ව ලං කරගන්න පුළුවන් විදි. මේ මිනිස්සු දෙවියන්ව ලං කරගන්න තමයි අහලා තියෙන දෙවල මිනිස්සු එහෙම විශේෂයෙන්. දෙවියන්ව ලං කරගන්න කියලා හිතාගෙන දෙවියන්ව සතුරු කරන්න මහා විශාල වැඩ කටයුත්තක් කරනවා. ඒ තමයි යාග හෝම පවත්වන. ඒ Hindu Hindu භක්තිකයෝ ඒ දේ කරනවා. විශාල යාග හෝම පවත්වන දෙවියන්ව සතුටු කරලා. හ්ම් දහස් ගණන් සත්තු මරලා බිලි පූජා තිබ්බා ඒ කාලේ ඉඳලා. මොකද දෙවියන්ව සතුටු කරන්නේ. ඇයි ඒ දෙවියෝ සතුටු වුණාට පස්සේ දෙවියන්ගෙන් ඉල්ලනවා. හරි. මට ළමයෙක් ඕනේ. මට දැන් ළමයෙක් නැහැ. මට ළමයෙක් ඕනේ. දෙවියන්ට කියනවා මට ළමයෙක් දෙන්න. ඔයා ළමයෙක් දුන්නොත් මම ඔයාට එළුවෙක් දෙනවා. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ ළමයෙක් එන්න කියලා බාරයක් වෙලා ඊට පස්සේ අර එළුවෙක්ගේ බෙල්ල කපලා ලේ වලින් කිලිමනාවල හරි මොනවා හරි විවිධාකාර විකාර වැඩ කටයුතු පිළිසක් කරනවා. එහෙම නැත්නම් කියනවා මං කටු ගහගෙන දේවාලේ වටේ යනවා. මං කටු ගහගෙන පෙරහැරේ එල්ලිලා යනවා. නැත්නම් මං දේවාලේ ඉස්සරහ තියෙන ගිනි මැලේ පාගනවා. ගිනි ගින්දර උඩින් යනවා. ඒ හැමදේම කරන් දෙවියන්ව සතුටු කරා. එහෙම නැත්නම් මම බෙර ගහලා හේවිසි ගහලා දෙවියන්ව සතුටු කරනවා. නටලා දෙවියෝ ඉස්සරහා දෙවියන්ට කතා කරලා මම නටනවා දෙවියෝ ඉස්සරහා. ඔය ආදි වශයෙන් මහා විවිධාකාර දේවල් සිංහල හෝ වේවා හින්දු හෝ වේවා ඔය සියලු පිරිස් කරගෙන යනවා මොකටද දෙවියන් සතුටු කරන්නේ. ඒ වගේම තමයි ක්‍රිස්තියානි භක්තිකාරය. දෙවියන් වහන්සේ සතුටු කරන්න කියලා හිතාගෙන ඔය විවිධාකාර ක්‍රිස්තියානි කොටස් දෙවියන් වහන්සේ සතුටු කරන්න කියලා හිතාගෙන මොකද කරන්නේ? අර මේ පල්ලි පල්ලියක් වගේ පොඩි තැනකට එකතු වෙලා වෙන මොන හරි ඩ්‍රම් ගහලා සින්දු කියලා දෙවියන් වහන්සේ සම්බන්ධ ගීතිකා ගායනා කර කර දෙවියන් වහන්සේ සතුටු කරන්න හදනවා තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න. නමුත් පින්වතුනි අපි දැනගන්න ඕනේ දෙවියෝ කියන්නේ කවුද? දෙවියෝ මිනිසුන්ට උදව් කරන්න තියෙන හේතුව මොකක්ද? ඔන්න ඔය සංකල්පය ගැන අපි හරියට අවබෝධ කරගත්තා නම් Tamanට පුළුවන් දෙවියන්ව Tamanට නම් කරගන්න. දෙවියෝ කියලා කියන්නේ මිනිස්යන්ට වඩා බොහොම ශ්‍රේෂ්ඨ වූ කොටසක්. ඒ ශ්‍රේෂ්ඨ වුණා කියලා කියන්නේ මෙහෙමයි. බුදුහාමුදුරුවෝ කියනවා ධාතුන් මහා රාජික දෙවිවරු රූපයෙන් අග්‍රයි. නමුත් මිනිස් ලොව ඉන්න මිනිසු ප්‍රඥාවෙන් අග්‍රයි. මේ මිනිස්සයා ප්‍රඥාවෙන් අග්‍රයි. නමුත් පින්බලය හා සහලා බලද්දී දෙවියෝ ඉන්නේ ගොඩක් එහාට. මොකද හොඳට ජීවත් වෙච්ච ගොඩාක් පින්දහම් කරගෙන ජීවත් වෙච්ච මිනිස්සු ඉහළ උපදින්නේ කොහෙද? දිව්‍ය ලෝකේ. ඒ පින්බලය නිසා ක්‍රියාත්මක වෙලා ඒ පින්බලය නිසා ලැබිච්ච අලුත් භවය තමයි දිව්‍ය භවය කියන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා ඒ කාම භවයට අදාළ ඒ දිව්‍ය භවයේ ඉපදුනා. දැන් ඒගොල්ලෝ දිව්‍ය සැප සම්පත් විඳගෙන ඉන්නවා. ඒක නිසා ඒ අය මේ හැම බලය ඇති රූපය ඇති මොහොම ඉහළයි මිනිස්සයට වඩා. දැන් මේ මිනිස්සයා try කරන්නේ එන්න ඒ කියන දෙවියන්ගෙන් පිහිටක් ගන්න. දැන් මේ දෙවියන්ගෙන් පිහිට ගන්නවා කියන එක ලංකාවේ ඇස්සක් මුල්ලක් නැර හැම තැනම දුවනවා. මම දැක්කා එක පොතක් ගහලා තියෙනවා මේ ඝන දෙවියන්ගෙන් හිහිට ගන්න. මොනවද ස්තුති මන්ත්‍ර කිය පොතක් ගහලා තියෙනවා. ඒ ඝන දෙවියන්ට කියන විවිධාකාරයේ ගීතිකා. එතනම එකක් ගහලා තියෙනවා මොකටද මෙරීගෙන පාඩම් කරන්නේ? මෙන්න මන්තරේ මේක පාඩම් කරගන්න. එතකොට ඉක්මනට පාඩම් හිතෙනවා. ඝන දෙවියන්ව යාළු කරගන්න ඉක්මනට පාඩම් හිතෙනවා. අපි පොඩ්ඩක් මේවා ඇත්ත නැත්ත කතා කරලා බලමු. මම හිතලා මේක මොකද මට දැනෙන දෙයක් ඒක. මොකද මිනිස්සයා ඉන්නේ මුලාවේ. මිනිස්සයා මේ මේ මිනිස්සයා දෙවියෝ භූතයා කියන දෙන්නව අඳුර ගන්න බෑ. මිනිස්සයා. මිනිස්සයා දෙවියෝ කියලා යන්නේ ගොඩාක් භූතයා පස්සේ. පෙරේතයා පස්සේ. පෙරේතයා මිනිස්සයාව හොද්දට නටවනවා අල්ලේ තියාගෙන. ඒක නිසා මේක හරියාකාරව අවබෝධ කරගන්න. අපි ටිකක් කතා කරමු මේ දෙවියෝ කියන සංකල්පය ගැන. එතන දෙවිය කියලා දෙවිය දෙවිවරු කියලා කියන්නේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ බොහෝම ශ්‍රේෂ්ඨ වැඩ කරපු මිනිස්සු පිළිගන්න. ඒ අය මරණයෙන් පස්සේ ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදුණා. එහෙනම් ඒගොල්ලන්ගේ ගතිය කියන්නේ මොකද? ඒගොල්ලන්ගේ ගතිය මොකද්ද කියන එක ගැන හොයලා බලමු ඉස්සර. දේව ගතිය තමයි පව් කිරීමට තියෙන ලැජ්ජාව සහ බය. ඕකට තමයි දේව ධර්මය කියලා කියන්නේ. ඔබට දෙවි කෙනෙක් වෙන්න ඕන නම් මරණයෙන් පස්සේ පව් කරන්න ලැජ්ජ වෙන්න පව් කරන්න බය වෙන්න. ඒ කියන්නේ ඔබ අතින් පවක් සිද්ධ වෙන විදිහ නැහැ. ඇයි ඔබ පව් කරන්න ලැජ්ජයි. ඒ වගේම ඔබ පව් කරන්න බයයි. අන්න ඒක නිසා ඔබ අතින් පවක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. ඔබ අතින් පවක් සිද්ධ වෙන්නේ නැති නිසා අන්න ඔබ දැන් පවෙන් තොර වෙලා ඉන්නවා. බොහෝම හොඳ ජීවිතයක් ගත කරනවා. යහපත් ජීවිතයක් ගත කරනවා. ගත කරලා ගිහිල්ලා මරණින් මතු දිව්‍ය ලෝකෙ උපදිනවා. එහෙනම් ඔබ මේ පව් කිරීමට තියෙන ලැජ්ජාව සහ බිය කියන සංකල්පය ඇතුලේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔබ වඩන්නේ දේව සංකාර. දේව සංකාරයක් වැඩුවොත් දේව භවයකින් තමයි කෙලවර වෙන්නේ. පටිච්චසමුප්පන්නව. දේව සංකාරයක් වැඩුවා නම් දේව භවයකින් කෙලවර වෙනවා. අන්න දේව භවයක් ලැබුවා. දැන් එහෙනම් මේගොල්ලෝ දේව භවයක් ලැබුවට පස්සෙත් මේගොල්ලන්ට තියෙන ඒ ආකාරයේ සංකාරම තමයි. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඈ දෙවි කෙනෙක් වුණා කියලා මහ ජරා ගතිය එන්න පුළුවන් ඊට පස්සේ. හරි දැන් මගේ වැඩේ කරගත්තා දැන් ඕන එකක් කියලා එන්න පුළුවන්. එහෙම එකක් නැහැ. එහෙනම් අර ඒ හේ හිටියටත් වඩා බොහොම හොඳ තැනක තමයි දැන් ඉන්නේ. දැන් ඒ හිටියටත් වඩා මනස හරි පිරිසිදුයි. දිව්‍ය සප සම්පත් පිරිවරාගෙන ඉන්නවා හරිම හොඳයි. තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්න හිතනවා හරි අඩුයි. හැබැයි හිතන්නේ නැහැ කියලා කියන්න බෑ. දෙවරු දෙවරු අතරත් ලොකු ප්‍රශ්න තියෙනවා. දෙවරු දෙවරු අතර ප්‍රශ්න ඇති වෙලා මහා සංග්‍රාම හටගත් අවස්ථාවල ඉතිහාසයේ තියෙනවා. ඒ වෙලාවට ගිහිලා යුද්ධ කරපු අවස්ථාවලුත් තියෙනවා. ඔබට කොච්චර කේන්ති ගියත් ඔබ ඔබ මේ ඔබට කේන්ති කියලා මේ බිමේ ඉන්න කූඹි ටික ඔක්කොම මරාගෙන මරාගෙන ගියොත් එහෙනම් ඔබ මොනතරම් පහත් තත්ත්වයක තියෙන්නේ. නිකන් හිතලා බලන්න. ඔබට ඔබගේ බිරින්දෑත් එක්ක හෝ දරුවත් එක්ක හෝ කාත්නේ කරේ කේන්තියක් ගිහිල්ලා ඒ කේන්තිය පිරිමහගන්න මේ බිමේ ඉන්න කූඹි ටික මරන්න ගන්නවා. ඔබ හිතලා බලන්න ඔබගේ මානසිකත්වයක ඔච්චර පල්ලෙහා තියෙන මානසිකත්වයක් ඇති කියලා එහෙම කරනවනම් සාමාන්‍ය කිසිම කෙනෙක් එහෙම කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි දෙවරු. ඒ දෙවරු අතින් මිනිස්සෙන්ට හිංසා පීඩා වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි. එහෙනම් යම් තැනක කිසි මේ දේ නොකළොත් මේ දෙවියන්ගෙන් උඹට දඬුවම් ලැබෙනවා කියලා කියනවනම් එතන දේවත්වයක් නෑ පිටින්. දෙවියෝ මොකටද මේ මනුස්සයගේ ගුණ හොයන්නේ? දෙවියන්ට මිනිස්යන්ගෙන් ඕන එකම එක දෙයයි. මොකද්ද? පින් නෙමෙයි. මොකද්ද ඕනේ? මේ සද්ධර්මයේ කතා කරන එකයි මිනිස්යන්ගෙන් දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ. මේ සද්ධර්මයේ කතා කරන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ චාතුම් මහා රාජික දෙවිවරු රූපෙන් අග්‍ර වුණාට මේ manuss ලෝකේ ඉන්න මිනිස්සයා මොකෙන් අග්‍රයිද? ප්‍රඥාවෙන් අද්දා. ඒක නිසා දෙවිවරු හරි කැමති මේ මිනිස්සයා කතා කරන මේ මිනිස්සයා විග්‍රහ කරන ධර්මය ඇවිල්ලා ශ්‍රවණය කරන්න. අන්න ඒක නිසා තමයි හාමුදුරුවෝ බණ කියන්නේ ඉස්සලා දේව ආරාධනාවක් කරන්නේ. ඔක නිකම් කරනව නෙමෙයි. ඒ දෙවියන්ට දැනුම් දෙනවා මම මෙන්න මේ වගේ ධර්මයක් දේශනා කරන්නයි හදන්නේ ඇවිල්ලා මෙන්න ධර්මය අහන්න. මොකද මේ හා ඒ කාලේ හිටපු හාමුදුරුවෝ රහතන් වහන්සේලා දන්නවා මේ දෙවිවරු හරි ආසයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ නම් උන්වහන්සේ දෙවිවරු බුදුහාමුදුරුවෝ පිරිවරාගෙන ඉන්න. ධර්මයේ කියනකොට කොහෙන් හරි ඇවිල්ලා අහගෙන ඉන්නවා. නමුත් උන්වහන්සේ නෑ රහතන් වහන්සේලා ගොඩාක් අදි. ඒක නිසා දැන් දෙවිවරුන්ට ධර්මය අහන්න විදිහක් නෑ. ඒක නිසා තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන තැන්වල දෙවිවරුන්ට එන්න කියන ආරාධනා කරන්නේ දේව ආරාධනාවක් කරන්නේ. අන්න දෙවිවරු එනවා මේ ධර්මය අහන්න. මොකද මේ මේ ප්‍රඥාවෙන් අග්‍ර මිනිස්සයා මේ ධර්මයේ මනාකොට විශ්ලේෂණය කරනවා. දෙවිවරු අහන ප්‍රශ්නයක් වගේ නෙමෙයි මිනිස්සු අහන ප්‍රශ්නය. මොකද මිනිස්සයා ප්‍රඥාවෙන් ටිකක් අග්‍රයි දෙවියන්ට වඩා. මොකද ප්‍රඥාව කියන්නේ බුද්ධිය නුවණ නෙමෙයි. සමහරට දෙවිවරු නුවණින් අග්‍ර වෙන්න පුළුවන්. දෙවිවරුන්ට 이르දිය තියෙනවා. ඒක නිසා මිනිස්සුන්ට වඩා දෙයක් දෙවිවරුන්ට කියන්න කරන්න පුළුවන්. නමුත් ප්‍රඥාව කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? මේ සසරෙන් එතර වෙන්න තියෙන පහළ වෙන නුවණ. ඒක පහළ වෙන්න වයසක් නැහැ. අවුරුදු 80ක් ගියා සමහරුන්ට ඒක පහළ වෙන්නේ නැහැ. නමුත් අවුරුදු 7 දී පහළ වෙන අයත් ඉන්නවා. මේ සසර කියන එක මහා භයංකාරයි මම මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියන නුවණක් පහළ වෙනවා තමයි. ඕකට තමයි ප්‍රඥාව කියන්නේ. ආලෝකයක් නැහැ බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ කොහොම ජීවත් වෙන එකද හොඳ? බුදුහාමුදුර කියන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් ජීවත් වෙන එකයි අග්‍ර. ප්‍රඥා සම්පත්තියෙන් ජීවත් වෙන එකයි අග්‍ර. ඒ කියන්නේ මොකද්ද? මේක මේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගෙන ජීවත් වෙන එකයි අග්‍ර. ඇයි ඒ? ඇත්ත ඇති නැතිව අවබෝධ කරගත්තට පස්සේ තමන් අතින් දුස්සීල මේ පාප කර්මයක් සිද්ධ වෙන තැන ඉඩ හරි අඩුයි. ඒක නිසා තමන්ට ඒකින් වෙන විපත ගොඩක් අඩුයි. තමන් දැනගෙන හෝ නොදැන හෝ මහා පාප කර්ම ගොඩක් රැස් කරගෙන හිටියොත් මරණින් මත්තේ ගිහිලා ඒ කාන්තේම අවිචිව නරකාදී දුක් විඳින සිද්ධ වෙනවා. එහෙමනම් ඔය ඔය දැන් බලන්න දැන් දේවත්වය කියන එක එතනට ගිහිල්ලා ඒ දෙවිවරුන්ට මේ මනුස්ස ලෝකේ මනුස්සයෙක්ගෙන් වෙන කිසි දෙයක් දෙවිවරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ මහා හඬ දීගෙන ගීතිකා ගායනා කළා. ඔබ හිතනවා දෙවිවරුන්ට ඕක ඕක ඇහුම්කන් දෙන්න වෙලාවක් තියෙයි කියලා. ඔබට කිය දීප ලෝකේ ඉන්නවා ගාන්ධර්වය කියලා කොටසක්. ඒ තමයි ගීත පද රචකයෝ සහ ගායනා කරන අය. දීප ලෝකෙත් ඉන්නවා එහෙම. ඔබ හිතනවාද මනුස්ස ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට ඒ ගාන්ධාරයෙකුට වඩා මිහිරි කටහඬින් ගායනා කරන්න පුළුවන් මේක. ඔබ හිතනවාද ඒ ඒ ඒ දිව්‍ය ලෝකේ තියෙන මිහිරි වීණා වාදනය ඉක්මවා යන්න গিitar එකක් ඔබට වාදනය කරන්න පුළුවන් මේක. මේ ලෝකේ ඉන්න දක්ෂම গিitar වාදකයාව, දක්ෂම වයලින් වාදකයාව දිව්‍ය ලෝකේ තියෙන වීණා වාදනයට එහා යන එකක් කරන්න පුළුවන් කියන්නේ. කවදාවත් නෑ. එහෙනම් මෙතන මේ බෙරඟ ගහ මානින් දඩ බඩ ගාලා බෙරඟ ගහ. ඈ මෙලෝ රහන් ඇදී නැටුම් නටද්දී ඔබ හිතනවා දෙවුරයි ලෝක දිහා බලන්නේ කියලා. එහෙනම් අමතක කරන්න එපා. ඔය හැම දෙයක්ම කරන්නේ මහ දෙවියන්ට නෙමෙයි. ඔය හැම දෙයක්ම කරන්නේ කාටද? අන්තේ වාසික දේවතාවුන්. මහදෙවියන්ට නෙමෙයි. මහදෙවිය මොනවද කරන්නේ? මහදෙවිය දේව සමූහයට රැස් වෙනවා. දිව්‍ය ලෝකයේ තියෙන දේවල් කතා කරනවා. බුද්ධ ශාසනයේ පරිහානියක් වෙනවා නම් ඒකට කටයුතු කරන්න සාකච්ඡා කරනවා. පෙහෙවස් සමාදන් වෙනවා. මොකද දිව්‍ය ලෝකයේ තියෙන චෛත්‍ය හදපු. ඒ චෛත්‍ය අසල පෙහෙවත් සමාදන් වෙනවා ගිහිල්ලා. ඒ වගේම ධානය වඩන උත්මය දිහා බලාගෙන ඒ ගැන සතුටු වෙනවා. දන ගහලා নমස්කාර කරනවා. යම් කිසි කෙනෙක් නිවන් අරමුණු කරගෙන ඒ නිවන පතාගෙන ඉදිරියට යනවා නම් එයාට নমස්කාර කරනවා. ඔන්න දේවරු කරන දේවල්. ඒ වගේම තමයි Tamanට ලැබිච්ච දීප සප සම්පත් හොඳටම භෝජනය කරනවා. දීප ලෝකේ සුදා භෝජනය වළඳන දේවරුන්ට මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා ඔබ ඔබ පූජා කරන කිරිබිරි ටික කන්න උමනක් තියෙනවා. ඔබ පැණිපත් ටිකක් හදලා තියෙනවා. දැන් ඔය ටික කන්න උමනාවක් තියෙනවා නම් දිවල හුදා භෝජනේ වන්න දෙවරුන්න. නිකන් හිතලා බලන්න. මම මේක Hindu කෙනෙක් ගාව නම් කියන්නේ නැහැ. ඔබ බෞද්ධයෙක් නිසා ඔබට තියෙන වරප්‍රසාදය අවබෝධ කරලා දෙන්න මම මේ හදන්නේ. තරගානුකූලව හිතන්න. මම කියන නිසා හිතන්න එපා. තරගානුකූලව හිතලා බලන්න මම මේ කියන දේවල්. මම මෙතන කියන්නේ දෙවරු නෑ කියලා නෙමෙයි. ඒ දෙවරු නෑ කියලා කියන කෙනා හරි මෝඩයි. ඒ තමන්ගේ ඇහැට පේන දේ විතරක් තියනවා කියන කෙනා නේ භෞතිකවාදියෝ කියන්නේ ඒ අය. ඒ අය ගැන අපිට කතා කරලා වැඩක් නෑ. මෙතන අපි මේ කොච්චර මේ අපි මේ කරන හැම වැඩකටම සම්බන්ධ වෙන්නේ මහදෙවියෝ නෙමෙයි කියලායි මම කියන්නේ. මේ හැම වැඩකටම සම්බන්ධ වෙන්නේ ඒ දෙවියෝ හා ආශ්‍රිතව ඉන්න දෙවියන්ගේ වැඩකාරකම් කරන එක්ක භූත කොට එහෙම නැත්නම් දේවතා කොට දෙවියෝ කියලා කියන්නේ මහා බල සම්පන්න කොටසය මහා පින්බලයෙන් උපදිච්ච කොටසය දේවතා කියලා කියන්නේ ඒ දෙවියන්ගේ බැල මෙහෙරකම් කරන පිරිස හැබැයි ඒගොල්ලෝ මනුස්සයට වඩා ගොඩාක් පින්බලය තියෙන අය. මනුස්සයට වඩා ඉර්ධිය තියෙන අය. යන්නේ ඒ අය තමයි ওই මනුස්සයට උදව් කරන්න එන්නේ. යම් හේකින් ඔබට මහදෙවියන්ගේ බැල්මක් වැටෙනවා නම් අන්න එදාට කිසිම කෙනෙකුට ඔබට හුනියමක් කරන්න බෑ. මහදෙනිය ඔබව ආරක්ෂා කරනවන කවුරු හරි මහදෙනි කෙනෙක් ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී වශයෙන් මහ දේව දේව මහ විශාල කොටසක් ඉන්නවා ඒකේ ඩිවෙලොපර් ඔය හැම දෙවි කෙනෙක්ම මහා බලයෙන් යුක්තයි ඒ එක දෙවි කෙනෙක්ගේ බැල්මක් ඔබට වැටුණොත් ඔබගේ දියුණුව කාටවත් නවත්තන්න ඒ වගේම ඔබට මොකක් හරි ලොකු විපතක් වෙන්න යනවනම් ඒ විපතෙන් පවා ගලව ගන්න පුළුවන් පුණ්‍ය irdiyak ඒ දෙවිවරුන්ට තියෙනවා. ඔන්න ඕකයි කරගන්න ඕනේ. හැබැයි ඔබ කෙනෙක්ගෙන් දෙයක් ගන්න නම් කෙනෙක්ව යාළු කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? එයා ගැන හොඳ කිය කිය යන එකද නැත්නම් එයා කැමති දේ එයාට දෙන එකද ඔබ හිතලා බලන්න ඔබට පුළුවන් නම් එයා කැමති දේ එයාට දෙන්න සහ එයා කැමති විදිහට දැන් අපි අපි මනෝවිද්‍යාව ඉගෙනගෙන තියෙනවා ඔබට යාළුවෙක්ව හිත මිනිස්සෙක්ව යාළු කරගන්න ඕන නම් ගිහිල්ලා ඔබ කැමති දෙයට කතා කරන්න ඕනේ එයා කැමති දෙයට කතා කරන්න මේ වහලා දිනවා. හ්ම්? තව කෙනෙක් හිතවත් කරගන්න යනවා නම් ඔබ. කියලා ඔබ එයා එයා කැමති ෆුට්බෝල් ගහන්න. ඔයා කැමති ක්‍රිකට් ගහන්න. දැන් ඔබ එයාත් එක්ක ගිහිල්ලා ක්‍රිකට් ගහන්න ගැන කතා කළොත් එයා කවදාවත් ඔබත් එක්ක ලොකු හිතවත්කමක් හදාගන්නේ නැහැ. ඔබ ගිහිල්ලා කතා කරන්නේ මොකද්ද? ෆුට්බෝල් ගහන්නේ. ඔබ එයාත් එක්ක ෆුට්බෝල් ගහන්නේ ගැන කතා කරනවා අන්න දෙන්න ලොකු හිතවත්කමක් හදාගන්නවා. ඒක ලොකු රහසක් මිනිස්සුක හිතවත් කරගන්න. ඕකම තමයි දෙවියන් හිතවත් කරගන්නත් පාවිච්චි කරන්නේ. මොකන්ද? ඒ දෙවියෝ මොකටද කැමති? ඇයි දෙවියෝ මිනිස්යාව අග්‍රකොට සලකන්නේ එක දෙයකින්? මොනවද? ප්‍රඥාව. එහෙම නැතුව කෑමෙන් අග්‍රකොට සලකනවද? නැහැ. ඇඳුමෙන් අග්‍රකොට සලකනවද? නැටුමෙන් වැයුමෙන් අග්‍රකොට සලකනවද? ඒ කිසිම දෙයකින් අග්‍රකොට සලකන්නේ සලකන්නේ එකම එක දෙයකින් ඒ තමයි ප්‍රඥාව. ඔබ ප්‍රඥාවෙන් අග්‍රයි නම් ඔබට දෙවියන්ව ලං කරගන්න තියෙන ලොකුම විදිය තමයි ඔබගේ ප්‍රඥා සම්පත්තිය ඒ දෙවියන්ද විදා දක්වන. ඒ කියන්නේ මොකද්ද? මේ ආර්ය ජීවිතේ දෙන්න. මේ ධර්මය කියන එක මෙනෙහි කරන්න ධර්මය කියන එක සත්‍යයනේ කරන්න. සත්බුදුවරයන් වහන්සේලා වන්දනා කරන්නේ. අදුමතරමේ මේ මේවා තමයි අදුමතරමේ මම මේ දැන් කියන්නේ. gedara බුදුහාමුදුරන්ට පහනක් පත්තු කරා. එතකොට ඔබ ගෙදර බුදුහාමුදුරන්ට පහනක් පත්තු කරන දෙයියෝ ලං කරගන්න නෙමෙයි. මනෝ පුබ්බංග මාදම්මා මනෝ සෙට්ටා මනෝමය. දියුණු වෙන්න හොඳම එක දෙයක්. මනසාචේ පසන්නේන බාසතිවා කරෝතිවා. තතෝනම් සුඛ මං වේති ඡායාව අනපායිනි. මේ මනසමයි ප්‍රධාන වෙන්නේ අපි කරන ඕනෙම දෙයකට. හොඳ ධර්ම කාරණාවක් ජීවිතේ. ව්‍යාපාර කරන අය හෝ වේවා ෆැමිලි පවුල් ජීවිතයක් ගත කරන අය වේවා දරුවෝ හෝ වේවා තමන්ට තමන් අවංක වෙලයි වැඩ කරන්නේ ඒ තුල ලොකු දියුණුවක් ජීවිතයට ලබන්න පුළුවන් මනෝ පුබ්බංග මා ධම්මා මනසමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ මනසමයි මූලික වෙන්නේ මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන මනසින් බොහොම පැහැදිලි පැහැදිලා හොඳ හිතකින් යමක් කරනවා නම් වාසතිවා කරෝතිවා යමක් ප්‍රකාශ කරනවා නම් හෝ යමක් කරනවා නම් ඒකේ ප්‍රතිඵලය තමන්ගේ පිටිපස්සෙන් යන හෙවණල්ල වගේ තමන් ගාවින් එනවා කියන්නේ. ඔබට දියුණු වෙන්න ඕන නම් පළවෙනිම කාරණාව තමයි තමන්ට තමන් අවංක වෙලා දෙයක් කරන්න. තව කෙනෙක්ව රවට්ටන අරමුණක් තමන්ගේ හිතට ආපු ගමන් සියල්ල තමන්ගේ තියෙන දේවල් අයින් වෙනවා. විද්‍යාවෙන් මේක පැහැදිලි කළොත් මේ ඔබ වටා තියෙන විද්‍යුත් චුම්බක වලල්ල. ඔන්න විද්‍යුත් චුම්බක වලල්ලට තමයි අර දේවල් ආකර්ෂණය වෙන්නේ ඔය කියන අදෘශ්‍යමාන දේවල්. ඒ විද්‍යුත් චුම්බක වලල්ල ඝන වෙනවද? තුනී වෙනවද කියන එක තීරණය කරන්න ඔබ කරන වැඩ ඔබ මනසින් මොකද්ද හිතන්නේ යමක් කරන්න ඉස්සෙල්ලා? කෙනෙකුට රුපියල් පවුන් 10ක් ඔබ දෙන්න පුළුවන්. කෙනෙකුට ඔබ පවුන් 10ක් දෙනකොට ඔබට හිතෙන්න පුළුවන් තුමුලොදකින් මේ කාලකන්‍ය උදේ පාන්දර වෙන සම්බන්ධද? එහෙම කියලා හිතලා මේ පවුන් 10 දෙනවා. එහෙම නැත්නම් ඔබට හිතෙන්න පුළුවන් අර එතකොට එන්නුනේ මොකද්ද? දූෂ්‍ය වූ මනසකින් තමයි බාසතිවා කරෝතිවා. සතෝනම් දුක්ඛමං වේති. සක්කත්ත වහතෝපද. මොකද්ද? ගුණාගේ පිටිපස්සෙන් යන රියසක වගේ. ගුණාට ගුණාව කරත්ත බැඳලා පස්සේ ගැලවිල්ලක් තියනවද? නැහැ. ගුණාගේ පස්සෙන් යන රියසක වගේ. පිටිපස්සෙන් ඉඳගෙන වේදනාව ගෙනත් දෙනවා ජීවිතේ. ඔබ අර පවුන් 10 ඒ පුද්ගලයාට දෙන්නේ හොඳ හිතකින්. ඔබට ඒක නැවත ලැබෙයි. 10ක් නෙමෙයි කෝටියක් ඒකට ලැබෙයි. නව ඔබ දෙනවනේ. බැන බැන හරි දෙනවා. ඔන්න ඔතනයි තියෙන අවුල. බැන බැන හරි නොදී ඉන්නවනම් ඒ පවුන් 10 හරි ඉතුරුයි. බැන බැන දුන්නම් මොකද? පවුන් 10ක් නෑ. ඒක නිසා ඔබ කරන දේ හිතට එකඟව කරන්න. ඔබ කෙනෙකුට සලකනවා නම් පින්වතුනි මේවා හරිම වැදගත් ජීවිතේ. නිවන් දැක්කේ නැති වුණා. යහපත් මිනිස්සෙක් මේ ලෝකෙට බිහි වෙනවා. මේ යහපත් මිනිස්සෙක් බිහි වෙන එක මුලින්ම වාසිදායක වෙන්නේ ඔබට. මොකද ගොනා පිටිපස්සෙන් යන රියසක වගේ මේ හැම ඔබ කරන හැම එකම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය තමන් කරා එනවා. ඒක හොඳට මතක තියාගන්න. ඔබ කෙනෙකුට අසනීපයක් වෙච්ච වෙලාවට උපස්ථානයක් කරනවා නම් බොහොම පැහැදිලි හිතින් ඒක කරන්න. ඔබ වතුර ටිකක් කාණාවේ දෙනවා නම් බොහොම පැහැදිලි හිතකින් ඒක කරන්න. ඔබ හිඟන්නේකට බත් පාන් තලයක් දෙනවනම් හිඳ තාපන් කියලා දෙනවනම් ඔබට කිසිම පිනක් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. ඔබ හිතලා බලන්න ඔබගේ හිතේ මොකද්ද තියෙන්නේ? ඔබ කරන්න යන්නේ මොකද්ද කියන්නේ? ඔබ කරන්න යන දේ හිතයි ගැළපුණොත් එන්න ඒක ඔබට ආපස්සට ගැලවිලා ලොකු සෙතක් සමසනවා. ඒ දෙක නොගැලපෙනවා නම් ඔබට ඒකෙන් මහ විපතක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් දෙවියෝ ඔබට ලං වෙනකොට දෙවියන්ට ඔය දේ දැනගන්න පුළුවන්. ඔබ මොකද්ද හිතුවේ ඔබ මොකද්ද කරන්නේ? දෙවියෝ රවට්ටන්න ඔබට බෑ. සමහර භූතයවත් රවට්ටන්න බෑ ඔබට. මොකද ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ල සමහර පෙරේතයන්ට තියෙනවා චේතෝපරිය ඥානෙ. ඔබ මොකද්ද හිතන්නේ කියන එක ගැන අවබෝධ කරගන්න පුළුවන්. සමහර මිනිස්සුන්ටත් ඒක තියෙනවා. කියන්නේ මේ හිත් කියනවා කියන. ඒ හිත් කියනවා නෙමෙයි. මිනිස්සු. හැබැයි ධානය ලැබපු උත්මයේ ඉන්නවා පරහිත විඥාන ඥානය තියෙන. ඒ උත්මයන්ට කියන්න පුළුවන් ධානයට සම්බන්ධ පස්සේ මෙයා මොනවද මේ හිතන්නේ දැන් මං ගැන කියලා. ඒ හැරෙන්න සමහර කෙනෙකුට උගත් බුද්ධිමත් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මේ මිනිස්සයා හිතන්නේ මං ගැන මෙන්න මේක කියලා. ගෙස් කරලා කිව්වොත් සමහර දාට හරියි. දෙවිවරුන්ට පුළුවන් ওই දේ කරන්න. දෙවිවරුන්ට චේතෝපරිය ඥාණයෙන් මනුස්ස ලෝකෙ දිහා දෙවිවරු බලනවා. ඒවල්ල තමයි ඔය සමහර ධානය වලට සම්බන්ධලා ඉන්න උත්මයෝ දැකලා. දෙවරුන්ට අවබෝධ කරගන්න පුළුවන් මෙයා සම්මැදලා ඉන්නේ පටවි ධාතුවට. අර චේතෝපදී ඥාණයෙන් බලනකොට පේනවා දැන් පටවි ධාතුවේ සංඥා තමයි වල හිතේ මතුවෙන්නේ. හැබැයි ආර්ය රහතන් වහන්සේ කෙනෙක් ධානයකට සම්මැදලා ඉන්නවනම් දෙවියන්ට අවබෝධ කරගන්න බෑ මොකද්ද මේ දැන් කරන්නේ කියලා. ඇයි ඒ? ඒ කිසි දෙයකට හිතක් තියලා නැහැ රහතන් වහන්සේ. ධානයේ තමයි ඉන්නේ. නමුත් කිසි දෙයකට හිතක් තියෙන්නේ නැහැ. අන්න එතකොට කියනවා මොකද අජානීය ජායිතේ. ඔබ මහා ධානයක් වඩන බව පේනවා. නමුත් මොකද්ද කරන්න කියලා පේන්නේ නැහැ. අන්න දුරපණ නමස්කාර කරනවා. දැන් දෙවියන්ට චේතෝපරි ඥාණයෙන් Taman දිහා බලන්න පුළුවන්. එතනම දෙවියන්ව ලං කර ගන්නවා කියන අරමුණෙන් නම් දෙවි මේ බුදුහාඳුරන්ට පහන කියන්නේ ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. දෙවියෝ දන්නවා මූ මහා වංචාවක් කරන්නේ මාව ලං කරගන්න. එහෙම දෙයක් කරන්න බෑ. එහෙම නෙමෙයි. Taman මේ මම මේ කියන්නේ අවම තලය. මේක හොඳයි. සතු 1000ක් මරලා බින්දෙනවට වඩා ගිනිමල 1000ක් පාලනවට වඩා පිටේ කඩු ගහගෙන දෙයියවට දුවනවට වඩා කෝටියෙන් පංගුවකට හොඳයි මෙන්න මේ දේ. දෙවියන්ව ලං කරගන්න. තථාගතයන් වහන්සේට ගෙදර පහනක් වත්තු කරා. ගේ බොහෝම පිරිසිදුවට තියාගන්න. දෙවි කෙනෙක්ගේ බැල්මක් ගෙදරකට එන්න නම් ඒ ගෙදර මහා පිරිසිදුවට තියෙන්න ඕනේ. තමන්ගේ ව්‍යාපාරික ස්ථානයක් වුණත් බොහෝම පිරිසිදුවට තියෙන්න ඕනේ. නැත්නම් කවදාකවත් දෙවි කෙනෙක්ගේ බැල්මක් එන්නේ නැහැ ගෙදරකට. මොකටද අසුචි වලේ නැගෙන්නේ හැබැයි ඔබ තුල මහා සිල් ගුණයක් තියෙනවනම් ඔබ අසුචි වලක හිටියත් දෙවිය බැලම දානවා ඔබ අසුචි කකුල තවරගෙන හිටියත් ඔබ තුල මහා සිල් ගුණයක් තියෙනවනම් දෙවිවරු ඇවිල්ලා කකුල් දෙක අල්ලලා වන්දනා කරන්න යනවා එතකොට අවම වශයෙන් හරි තථාගතයන් වහන්සේ වන්දනා කරන්නේ විතර ඒ තථාගතයන් වහන්සේ වන්දනා කරනකොට අර ඔහේ වඳින්නම් වාලේ වැඳලා වැඩක් නෑ. හැබැයි ඔහේ වඳින්නම් වාලේ වැඳද්ද දෙවිවරු උදව් කරනවා. ඒ උදව් කරන්නේ තව බලපෑමක් මත. තව බලපෑමක් නැතුව අපි හිතමු දෙවිවරු එක්ක සම්බන්ධකම් තියාගෙන ඉන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒ කෙනෙක් ගිහිල්ලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ ගෙදරට වැඩලා මේ මේ මේ ගෙදර තියෙන මේ ගෙදර මිනිස්සුන්ව ආරක්ෂා කරන්න. අන්න ඊට පස්සේ ඉඳලා හැබැයි මේ මිනිස්සු දිගටම බුදුන් වැඳගෙන යනවා. එතකොට ආරක්ෂා සම්පත්තියක් සැලසෙනවා. හැබැයි ඒක හැමදාම තියෙන්නේ නැහැ. ඒ මිනිස්සු ඒක කරන්නේ හරි හැංගීමෙන් නෙමෙයි නා. ඔහේ කරනවට කරනවා නා. ඉස්සෙල්ලා බලන්න මම මේක කරන්නේ මොකටද? එහෙනම් තථාගතයන් වහන්සේගේ ගුණ අවබෝධ කරගත්තා. උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළා. ඒ දේශනා කරපු නිසා මේ ධර්මය අපිට ලැබුණා. අපි මේ ධර්මය තුල යනවා. මේ යාම නිසා අද මට මෙන්න මේක ප්‍රහීන වෙලා. මේකත් ප්‍රහීන වෙලා. තව ප්‍රහීන කරගන්න ටිකක් තියෙනවා. එහෙනම් මම අද මෙන්න මේ දෙක ප්‍රහීන වෙච්ච නිසා මම අද සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. ඒ ගත කරන්නේ තථාගතයන් වහන්සේ නිසා. අන්න ඒක නිසා මම තථාගතයන් වහන්සේට වන්දනා කරනවා. අන්න ඔබට හේතුවක් තියෙනවා තථාගතයන් වහන්සේට වන්දනා කරන්න. ඔබ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. ඒක නිසා මම මගේ ගුරුවරයන් වහන්සේටයි මේ වන්දනා කරන්නේ. අන්න ඔබට හේතුවක් තියෙනවා. ඔන්න ආකාරයෙන් ඔබ තථාගතයන් වහන්සේට වන්දනා කරනවා ගාථා කියන්නේ. මොනවද ඔබ කියන ගාථා මොනවද ඔබ කියන පිරිත් ඔබ අවබෝධයෙන් කියන්නේ. ඔබ දන්න ඔබ මේ පිරිත කියනකොට මේ පිරිත මොකක්ද අන්තර්ගතේ. හැබැයි පිරිත සිංහලෙන් සජ්ජායනය කරන්න යන්න එපා. පිරිත සිංහලෙන් සජ්ජායනය කරන්න යන්න එපා. පිරිතේ සිංහල අර්ථය අවබෝධ කරගන්න. ඒ විදිහේ මේ පිරිත සජ්ජායනය කරා. ඒ ඔබ රතන සූත්‍රයේ සජ්ජායනය කරනවා රතන සූත්‍රයේ කියවෙන තෙරුවන්ගේ තියෙන ಗುಣ. සූවිසි අනන්ත මහා ගුණ තමයි රතන සූත්‍රයේ වැඩි හරියක් තියෙන්නේ. ඔබ රතන සූත්‍රයේ සත්‍යයනය කරද්දී ඔබ ඔබ ඔබ ඔළුවේ හිතාගෙන තමයි ඉන්නේ මේ දැන් මම මේ කියන ගාථාවේ තේරුම මේක. ඔයාදී වශයෙන් තමයි ඔබ මේ කරන්නේ. අන්න එතකොට ඔබකින් පිට වෙනවා කිරණ සමුදායක්. ඒ චිත්තජ කිරණ දෙවියන්ට හරිම ප්‍රබෝධදායකයි. අන්න දැන් අර ලින්ක් එක හැදෙන්න පටන් ගන්නවා. මේකට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. හැබැයි යම් කාලයක් ගත වුණත් තමන්ට ලැබෙන දේ ස්ථිරයි. හැබැයි මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා දෙවියෝ මාත් එක්ක ඇවිල්ලා කතා කරන්නේ. ඈ දෙවියෝ මට කෝටි ගාණක් ගෙනත් දෙයි. ඒව නෙමෙයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. දෙවියෝ මාව ආරක්ෂා කරනවා. මේ භෞතික ජීවිතේ යොන්නගාගෙන යන දෙවියෝ මාව ආරක්ෂා කරනවා. ඒ වගේම දෙවියෝ මට සෞභාග්‍ය උදා කරලා දෙනවා. ඒ වගේම මට මාර්ගය පෙන්නනවා. භෞතිකව දියුණු වෙන්න. ඔබ මැරෙන්න නියමිතයි. ඒක දෙවියන් වලක්කු ගන්න බැරි වෙයි. මහා කර්ම ශක්තියක් පළ දෙන්න තියෙනවනම් ඒකෙන් අර්ධයක් පරිසන්විල ඉතුරු අර්ධය කැන්සල් කරගන්න දෙවියන්ට පුළුවන්. නමුත් තව අර්ධයක් උඩ පරිසම් දෙයි. මොකද ඔබ කරගත්ත පාප කර්ම වලට දෙවියෝ වන්දි කියවන්න අවශ්‍ය නැහැ. නමුත් දෙවියන්ගේ පුණ්‍ය 이르දී ඔබට යම්කිසි සහනයක් උදා වේ. ඔන්න ඔය දේවල් Tamanට සිද්ධ වෙනවා. එහෙනම් අඩුම තරමේ ඔන්න ඔය දේ පටන් ගන්න. එතකොට අර ලින්ක් එක දැන් Tamanට දවසින් දවස දවසින් දවස අර ලින්ක් එක වැඩි දියුණු කරගන්න. ඒ ලින්ක් එක වැඩි දියුණු කරගන්න ඊළඟට කරන්න ඕන දේ තමයි ආර්ය මෛත්‍රිය වඩන එක. ඔබ ආර්ය මෛත්‍රිය වඩාගෙන වඩාගෙන යද්දී ඔබ තුල දේශසහගත හැඟීම් පහළ වෙන ඉඩ හරි අඩු වෙනවා. ඔබ අමතක කරන්න එපා ඔබ තුල දේශසහගත සිතුවිල්ලක් පහළ වෙන වාරයක් වාරයක් ගානේ ඔබගේ ආශය කෙටි වෙනවා. පෙරේතය ඔබට ලං වෙනවා. දෙවිය ඔබගෙන් ඈත් වෙනවා. ඔබ යහපත් ජීවිතයක් ගත කරන කෙනෙක් නම් හැමදෙයක්ම කුණුහරපේ කියාගෙන ඉන්න මනුස්සයෙක් වාසය කරන කැමතිද? ඔබම හිතලා බලන්න. ඔබ වැදගත් පවුලක කෙනෙක්. උඹ බම්බලන් කියලාවත් ගෙදර කතා කරන්නේ නැහැ. ඔබ හදිස්සියේ ඉස්කෝලේ ගියාම යාළුවෙක් හම් වෙලා ඌ කතා කරන්නේම තනිකර ගුණ හරපේ. දැන් ඔබ කැමති දෙයක් වාසය කරන්නේ. ඔබ දවසින් දවස යාගෙන් ඈත් වෙන එකයි කරන්නේ. ඔබ එහෙම කරනවා නම් දෙවියෝ එහෙම නොකර ඉඳී කියලා හිතන්න පුළුවන්. ඒක නිසා ඔබගේ තුල ද්වේෂ සහගත සිතුවිල්ලක් මතුවෙන මතුවෙන වාරයක් වාරයක් පාසා ඔබගේ අසාර්ථකත්වයට මඟ පෑදෙනවා. ඔබට කවදාකවත් ඔලූසන් හම්බ වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන්. ඔබගේ ශරීරය දුර්වල වෙලා යනවා. මොකද දන්නවද? දැන් ඔබ දන්නවනේ 11 ආනිසංසය දේශනා කරන බුදුහාමුදුරුවෝ ආර්ය මෛත්‍රිය ගැන. සුඛං සූපති සුඛං පටිපුඤ්ජති නපාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අවනුස්සානම් පියෝ හෝති දේවතා රක්칸ති ඔය ආදී වශයෙන් 11ක් දේශනා කරනවා. එතන ආර්ය මෛත්‍රිය කරද්දී ඔය 11 වැඩෙනවනම් තමන් තුල ද්වේෂ සහගත හැඟීම් මතුවෙද්දී ඔය 11මක් වෙන්න ඕනේද? අයින් වෙන්න ඕනේ නේද? එහෙනම් manussානම් පියෝ හෝතිමක් වෙන්න ඕනේද? manussානම් අප්‍රියෝ හෝති වෙන්න ඕනේ. ඕද නැද්ද? ඒක වෙනවද නැද්ද? ඔබ මිනිස්සෙක් නිසා ඔබ දන්නවනේ ඒක වෙනවද නැද්ද? ඒක වෙනවා. ඔබ අප්‍රිය කරනවා ඔබ පිළිකුල් කරනවා මේ මිනිස්සු. මම මම නම් හරිම හරිම පිළිකුල් කරනවා මේ මිනිස්සු. කුණුහරුප කියාගෙන උඹ බම්බලන් කියාගෙන කවහර කාන්තාව ඉන්න උඹ බම්බලන් කියාගෙන කතා කරන්නේ හරිම පිළිකුල් ගහගතයි එතන අමනුස් දැන් මනුස්සානම් අප්‍රිය හෝති වෙලා ඒ වගේම එහෙනම් මොකද ඊළඟට වෙන්නේ අමනුස්සානම් අප්‍රිය හෝති වෙනවා අමනුස්සයෙක්මක් වෙනවද අප්‍රිය වෙනවා අමනුෂ්‍ය අප්‍රිය වුණාම මොකද වෙන්නේ? අමනුෂ්‍යලත් අප්‍රියයි මනුෂ්‍යවට. දැන් මොකද කරන්නේ? අමනුෂ්‍යයන්ගේ මහා වද. හරි කරදරයි. හැබැයි සමහර අමනුෂ්‍යයන්ට හරිම හොඳයි. සමහර අමනුෂ්‍ය හරිම කැමතියි. මොකද? මිනිසුන්ගේ ක්‍රෝධය අනුභව කරගෙන ජීවත් වෙන අමනුෂ්‍ය කොටස තියෙනවා. ඒ අමනුෂ්‍යයන්ගේ ආහාරය මොකද්ද? ක්‍රෝධය. මිනිස්සු ක්‍රෝධයෙන් මත් වෙන්න මත් වෙන්න පිටවෙන විස කිරුණු තමයි ඒගොල්ලන්ගේ ආහාරය. එහෙම පෙරේතෙන් දවසක් ආව දිව්‍ය ලෝකේ. ඇවිල්ලා සක්‍ර දෙවියන්ගේ පණුපුල් ආසනේ වාඩි වුණා. සක්‍ර දෙවියෝ දිව්‍ය සභාවට ගිහිල්ලා. දැන් පණුපුල් ආසනේ වාඩිලා ඉන්නවා. මම කේලේ ඇරි වෙච්ච මම පෙරේතෙක් ඇවිල්ලා. මේ අර අන්තේවාසික දෙවිවරු දැක්ක මේ. දෙවිවරුන්ට මහා කෝපයක් ඇති වුණා. අපේ රජුරුවන්ගේ මුටුවේ මේ මල පෙරේතෙක් කියලා වාඩි වෙලා ඉන්නවා. කෝපයක් ඇතිලා මහා හනි බයින්න පටන් ගත්ත අර පෙරේතයා. ඒ බයින්න බයින්න බයින්න බයින්න මොකද උනේ? අර ශරීරයේ පුස්තිමත් වෙලා පුස්තිමත් වෙලා මහා ශබ්දන්ත ශරීරයක් ඇතුළ දැන් අර පුටු ඉඳගෙන හිනාලු. මේ දෙවරු බය වුණා මේ. බයලා වහාම ඉඳ රක්කදෙනියන්න කිව්වා. රක්කදෙනියෝ කාරණාව අවබෝධ කරගත්තා. කාරණාව අවබෝධ කරගෙන ඇවිල්ලා අර පණුපුල් ආසනේ ගාව බිම වාඩි වුණා. බිම වාඩි වෙලා කිව්වා මම සක්‍රදේ වෙන්න. ඕක මගේ පුටුවේ. ඔබ ওই පුටුවේ තමයි වාඩි මගේ පුටුවේ තමයි ඔබ වාඩි වෙලා ඉන්නේ. කමක් නැහැ. මට ওই පුටුවත් එකයි මේ බිමත් එකයි. ආදී වශයෙන් බොහොම සොඳුරු කතා කරන්න පටන් ගත්තා. ධර්ම කතා කරන්න පටන් ගත්තා. කරනකොට මොකද වෙන්නේ? දැන් ක්‍රෝධයක් පිට වෙන්නේ නැහැ. අරුගේ ආහාර ඔක්කොම සේ වෙලා ගිහිල්ලා මොකද උනේ? ආපහු වෙන හේනෑරියලා ගිහිල්ලා එහෙමම නැති වෙලා ගියා. ඔන්න වගේ අමනුෂ්‍ය කොටාස ඉන්නවා. ඒ අමනුෂ්‍ය කොටාස වලට තමන්ව ආහාරයක් දෙනවා. කොහොමද ආහාරයක් දෙන්නේ? තමන් හැමතිස්සෙම ක්‍රෝධසහගත සිතුවිලි මතු කර ගන්නකොට හැමතිස්සෙම තරහසහගත සිතුවිලි මතු කර ගන්නකොට මොකද වෙන්නේ? අර අමනුෂ්‍යය ඇවිල්ලා තමන්ට අරක් ගන්නවා. වෘක්ෂ වලින් පිට වෙන හොඳ කිරණ තියෙනවා. විශේෂයෙන් බෝග නාගස් වගේ දේවල් වලින් හොඳ හොඳ කිරණ පිට වෙනවා මේ විශ්වයේ. ඒ කිරණ පිට වෙන නිසා දෙවිවරු ඇවිල්ලා ඒ කිරණ වල විමාන හදාගෙන ඉන්න ඔය කිරණ සුවදායක නිසා. කවදාක කටු පඳුර වල දෙවිවරු විමාන හදාගන්නේ නැහැ. ඒ ඒ ඒ සුවදායක නිසා එතන ඉන්නේ. අන්න ඒ වගේ තමන්ව විමානයක් කරගන්න අර මල පෙරේතය ටික ඇවිල්ලා. එතන ඊයර තමන්ව උනුසන් හම්බෙන්නේ නැහැ කවදාවත්. ඇයි? ඔබ වඩගින්නක් හැදලා මඤ්ඤොක්ක හැදලා කරපැන්නොත් මඤ්ඤොක්ක ටික කනවා. හේ. මඤ්ඤොක්ක ටික ඉවරුනොත් මොකද කරන්නේ? අර දොනට හිටවනවා නේද? හිටව මඤ්ඤක හදාගෙන කන වෙන්න. ඕක තමයි ඒගොල්ලෝ කරන්නේ. Taman තරක් අරගෙන ඒ මනුස්සය ගාව ඉඳගෙන ඒ මනුස්සයගෙන් යටිනවා. ඔය තත්ත Taman උදා කරගත්තොත් Tamanගේ විනාශය තමයි තියෙන්නේ. ඒක නිසා Taman අවබෝධ කරගන්න Tamanට විශේෂයෙන් කේන්ති යන අවස්ථාවල් හැම එකක්ම පාලනය කරන ආර්ය මෛත්‍රිය කරනවා. Taman ආර්ය මෛත්‍රිය තුළ වැඩ වාසය කළොත් Tamanට ඒ කේන් කියන ගති ගොඩාක් පාලනය කරගෙන දෙවියන්ව Tamanට ලං කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මල පෙරේතයා තමයි Tamanට ලං වෙලා ඉන්නේ. හරිම භයානක අවස්ථාවක්. මිනිස්සු ඔබ ඔබ ඔබට තේරෙන්නේ නැහැ ඉන්නේ. මොකද ඇස් දෙකට කිසි දෙයක් පේන දේ නිසා ඔබ දන්නේ අපිට මොකද වෙන්නේ නමුත් මහා විනාශයක් තමයි සිද්ධ වෙන්නේ ඒක නිසා ආර්ය මෛත්‍රිය හරීම බලවත්. එතකොට මේ ආර්ය මෛත්‍රිය ඔබට දේශනාව සිතුවිල්ලක් මතුවෙනකොට තමන්ගෙන් පිටවෙන විස කිරණ නිසා අර දෙවිවරු පලා යනවා තමයි. එහෙනම් හොඳට අවබෝධ කරගන්න හැම තත්පරයෙම ගත ජීවිතේ ගත වෙන හැම තත්පරයෙම තව කෙනෙක්ගේ සුභතිත්‍යයක් උදෙසා හිතන්නේ. ඇයි තව කෙනෙක්ගේ විපතකට මොකටද හිතන්නේ? තව කෙනෙක්ගේ විපතක් තමන්ගේ සැපතක් වෙන්නේ කොහොමද? ව්‍යාපාරික කටයුත්තක් කරන කෙනෙක් තව කෙනෙක්ගේ විපතක් නෙමෙයි බලාපොරොත්තු වෙන තමන්ගේ සම්පත. කොහොමද තමන්ගේ සම්පත බලාපොරොත්තු වෙන්නේ? අරූට රොයා මට එත්තා නෙමෙයි. ඒ හිතුවිල්ලෙන් අයින් වෙන්න. මොකද්ද වෙන්න ඕනේ? මට එත්තා. පාන් කන්න ඕවන අය මගේ බේකරියට එත්තා. එච්චරයි. එහෙම වුණා නම් මල් මල් සාප්පු මල මිනි සාප්පුකාරයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මිනිස්සු මැරේවා උන් එත්තා නෙමෙයි. මොකද්ද වෙන්නේ? මැරෙන මිනිසුන්ගේ මිනි මගේ මලශාලාවට ගෙනත්තා. එතකොට අන්න තමන්ගේ ව්‍යාපාර කටයුතු බොහොම හොඳ ආකාරව දියුණු කරගන්න පුළුවන් මොකද තමන්ට දේශනාගත සිතුවිලි මතුවෙන්නේ නැහැ. ඔන්න මතුවෙන දේශනාගත සිතුවිල්ලක් නැර හොඳට කල්පනාවෙන් හිතර බලලා අයින් කරගන්න. තමන්ගේ මේ පෞල් ජීවිතය ගත කරද්දී දේශනාගත සිතුවිලි ඕන තරම් ඇති. අද 90ක් පෞල් ජීවිත විනාශ වෙන ප්‍රධාන හේතුව මොකක්ද? ද්වේෂ සහගත සිතුවිලි ඇති වෙනවා. ඔය ද්වේෂ සහගත සිතුවිලි ඇති වෙන එක නවත්තන්න බෑ පින්වතුනි. ඇයි ඒ? අතීත සංසාරයක් තිස්සේ ඕකම තමයි පුරුදු කළේ. යක්ෂය පරාක්ෂය වෙලා වෙන්න සිද්ධ වුණා අන්තිමට. ඔය යක්ෂ පරාක්ෂය වෙලා යක්කුත් මරාගෙන කන්න මට්ටමට ඇවිල්ලා ඔය විදිහට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා තමයි ආයෙ ඔන්න මනුස්සාත්මයක් ලබලා දෙන්නේ. දැන් ඉතින් මොකද? පොඩි දෙයක් කියන්නේ. ඔන්න ඔය තත්ත්ව නිසා මොකද වෙන්නේ? Tamanට අමනුෂ්‍යව ලං වෙලා දෙවිවරු Tamanගෙන් ඈත් වෙනවා. එහෙනම් Tamanට දෙවි කෙනෙක් ලං කරගන්න ඕන නම් ප්‍රධානම දෙයක් තමයි ක්‍රෝධසාගත සිතුවිලි ඇති කරගෙන අතර කරගන්න. ඊට පස්සේ යන්න පුළුවන් කාමයේ කාමසහගත සිතුවිලි වලට. ඔබට බ්‍රහ්මයක් ලං කරගන්න ඕන නම් ඔබ කාමසහගත සිතුවිලිනොත් අයින් වෙන්න ඕන. බ්‍රහ්මයක් ලං කරගන්න ඕන. මුලින්ම ඔබගෙන් අයින් වෙන ද්වේෂය ඊට පස්සේ තමයි රාගය අයින් වෙන්නේ. ඒ ද්වේෂය අයින් කරගන්න වැඩ කටයුතු කරගන්න. ඒකට තමයි ආර්ය මෛත්‍රී කියලා දෙයක් දේශනා කළේ එක්තරා දවසක. ඒ ආර්ය මෛත්‍රිය හරිම වැදගත්. ඔබට දෙයක් ලබා ගන්න තියෙන නම් ඒ පුද්ගලයා වෙනුවෙන් ආර්ය මෛත්‍රිය කළා බලන්න. කොච්චර කොච්චර බලපත්‍රද කියලා. මේ ලෝකෙ කිසිම දෙයක් හේතුවක් නැතුව සිද්ධ වෙන්නේ. කිසිම හේතුවක් නැත්නම් අද මම මේක දඩයිලා මේ ධර්ම දේශනා කරන්නේ නැහැ. ඔබට මේ මම දේශනා කරන ධර්මය අහන්න හේතු නැත්නම් ඔබගේ වාහනේ කැඩිලා රූප මගව දිනවා. නැත්නම් ඔබගේ දරුවා හරීප වෙනවා. බිරින්ද හරීප වෙනවා. හැමියා හරීප වෙනවා. මොනෝහර දෙයක් කරලා ඒක වාර වෙනවා. හේත් සම්පත්තියක් තියෙනවා. හේත් සම්පත් එමතු කිසි දෙයක් සිද්ධ වෙන්නේ ඔන්න හේතු සම්පත්තිය ඇති කරන්න පුළුවන් ලොකු දෙයක් තමයි ආර්ය මෛත්‍රිය කියන්නේ. මම සමහර දවස්වල ඔබ උරගා බලනවා. මේ ආර්ය මෛත්‍රියේ තියෙන ප්‍රබලතාව. හැබැයි මේකයි ආර්ය මෛත්‍රිය මේ දැන් පටන් ගත්තා කියලා එහෙම බලවත් වෙන්නේ නැහැ. ආර්ය මෛත්‍රිය නිරන්තරයෙන් වඩාගෙන වඩාගෙන වඩාගෙන යද්දී ආර්ය මෛත්‍රිය බලවත් නැගෙන අවස්ථාවල් තියෙනවා. ඒ ඒක බලවත් නැගෙනකොට තව කෙනෙක්ගේ මනසට බලදාන කරන්න පුළුවන් මට්ටමක් ඇති වෙනවා ආර්ය මෛත්‍රිය තුළ. ඒක නන හේතු හදනවා. මම දවසක් එක පන්තියකට ගියා. ඒ පන්තියට ඒ ඒ පන්තියට උදේ යන්නේ මම. ඒ උදේ ගියාට පස්සේ ගිය ගමම්ම එයා මට තේ එකක් දෙනවා. පොල් උදේ නේ. එක දවසක් මම ඒ පන්තියට ගියා දැන් මම ඉන්දියන් ළමයට උගන්වනවා. ඒ අයත් ඒ හදාගෙන බොනවා. මගෙන් ඉස්සෙල්ලා ඉගෙන ගන්න දරුවෙකුත් එහෙක ඇතුළේ ඉන්නවා. දැන් ඉන්න දරුවගේ අයියා. එක්ක එයා අහනවා. එක්ක එයාගේ අම්මා අහනවා. එක්ක එයාගේ තාත්තා අහනවා. ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම තේකක් හදලා දෙනවා උදේ. මේ තේක සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. එදා මොකද උනේ? මේ කිසිම කෙනෙකුට අමතක වුණා මට තේ එකක් දෙන්න. පන්ති කරන ගමන් එහා පැත්තේ කිචන් එක තියෙනවා. තේ එක හදාගෙන එතනින් යනවා. කිසිම කෙනෙකුට මතක් වුණේ මට තේ එකක් දෙන්න. මාව දැක දැක හායි කියාගෙන යන හැටනේ. කිසිම තරහකුත් නැහැ හරි හොඳ මිනිස්සු. දැන් අපිට මොකද හිතෙන්නේ? gedara සීමිතයකට ඉවර වෙලක් නෙමෙයි නං. ඒගොල්ලෝ මාව දැක්කෙත් නැතුව නෙමෙයි නං. තේ උමනා වෙලාවක් නෙමෙයි නං. එහෙනම් මොකද්ද? නේද? හේතු නැහැ. ඔන්න ඕක තමයි ඒ කාලේ බුදුහාමුදුරන් දුන්නේ. මොකද්ද? අස්සයන් යවහල් කාල ජීවත් වෙන්න ඕනේ. ඒ බමුණ ආරාධනා කළා ගමට වඩින්න කියලා වස්වතන්න කියලා. විවිධ කටයුතු නිසා බමුණට මක් වුණාද? අමුතු වුණා. බමුණට ඒක අමුතු වුණා. ඒ බමුණට ඒක අමුතු වුණේ කාගේ කර්මය ගෙවන්නද? බුදුහාමුදුරන්ගේ කර්මය ගෙවන්න. අන්දර බුදුහාමුදුරන්ට සිද්ධ වුණා අස්තයන්ට දෙන යවහල් වලදලා ජීවත් වෙන්න. හැබැයි වස් අවසානයේදී බමුණට මතක් වුණා. වස් අවසන් වෙනකොට. බමුණ ඇවිල්ලා බරහඬ දීගෙන අඳාවැල වුණා බුදුහාමුදුරුවෝ. අනේ ස්වාමීන් මම මහා විපතක් කරගත්තා. මට මේක සම්පූර්ණයෙන්ම අමතක වුණා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා නැහැ. ඔබට මේක විපතක් නෑ. මේ කර්ම ශක්තිය ගෙවෙන්න තමයි ඔබට මේක අමතක හිතන්න බුදුහාමුදුරුවන්ට දාන එක ආරාධනා කළා. වස්වසන්න. නිකන් ගෙදරට ඇවිල්ලා දානයක් වලසන්න නම් කමක් නැහැ. වස්වසන්න දාන එක ආරාධනා කළා. ඒක අමතක වෙනවා ගුවම හිතා ගන්න පුළුවන්. මොනතරම් ප්‍රබලද කියන කර්ම ශක්තිය. ඔය දේ තමයි මෙතන සිද්ධ වෙන්නේ. අන්තිමට මට කල්පනා වුණා ආර්ය මෛත්‍රියේ තියෙන ප්‍රබලතාවය පොඩ්ඩක් උණුගා බලන්න ඕනේ. මම දැන් හොඳටම දන්නවා මේකට හේතු නැහැ ඒක හෙන්නේ. මේ මිනිස්සුන්ට අද මේ වෙලාවේ මට තේකක් දෙන්න කිසිම හේතුවක් නැහැ. එන හේතුවක් උප්පද්දනවා. මොකද්ද හේතුව? මේ තේකක් ගන්න උවමනාවට නෙමෙයි. මේක උරගා බලන්න මේ මේ ආර්ය මෛත්‍රිය කියන්නේ කොච්චර ප්‍රබල දෙයක්ද කියලා. මේ බොහොම සුළුවට හිතන්න එපා. කඩේකට ගිහලා ආර්ය මෛත්‍රී කර කර ඉන්නවා තේකක් දෙන්න කියලා. මම මේ එක අවස්ථාවක් පුරගා බලපු අවස්ථාවක්. මම තවත් මේ දේවල් කරනවා. මේ විශ්වයේ ඉන්න මහා බලවේග ආර්ය මෛත්‍රිය තුලින් ළඟා කරගන්න උත්සාහයක් කරනවා මම. ඉස්සරහට දැන් නෙමෙයි. ආර්ය මෛත්‍රියට එය ළඟා වෙන්න ඕනේ. මේ විශ්වයේ තියෙන නියමයන් සත්‍යනවා. ඒ ගැන විස්තර අහන්න ඕනේ කළාට පස්සේ කියන්න. එතකොට මම ඒ වෙලාවේ ඒ පුද්ගලයන්ට මම ආර්ය මෛත්‍රිය වඩන්න පටන් ගත්තා. දරුවා යාගේ වැඩ කරගෙන යනවා මම පැත්තකට වෙලා ආර්ය මෛත්‍රිය වඩන්න පටන් ගත්ත මේ පුද්ගලයාට. ටික වෙලාවකම ආර්ය මෛත්‍රිය වඩාගෙන යනකොට ඒ තාත්තා දොර අරගෙන ආවා. ඇවිල්ලා පඩේ අනේ සෝරි මට තේකක් දෙන්නත් අමතක වුණානේ. කියලා ටක් ගාලා තේකක් හදලා දුන්නා. මම 100%ක්ම කියන්නේ නැහැ ආර්ය මෛත්‍රියම වුණා කියලා. මොකද භෞතිකවාදයක් ඉන්නවනම් කියන්න පුළුවන් නෑ අමතක වෙලා තිබුණා මේ දෙයක් අද ගෙනත් දුන්නේ කියලා දෙයක පොරකට මතක් වෙලා. එහෙනම් භෞතිකවාදීන්ටත් මම 10ක් තියනවා. නම් මම විශ්වාස කරනවා 90ක් ආර්ය මෛත්‍රියේ හේතු වාසන හේතුවක් ආවා එතන. මොකද්ද? මම ඒ අයට මෛත්‍රිය කළා. මොකද බුදුහාමුදුරුවෝ කියනවා වික්ෂුන් වහන්සේට උඹලට මේ මේ මේ ශාසනය ආරක්ෂා කරගන්න බැරි නම් මේ විනය රැකගන්න බැරි නම් අඳුම ධර්මයේ මෛත්‍රිය වඩපන්. ඔය දාන ගන්න ඉස්සෙල්ලා. ඒකල තමයි මෙත්තානි සඳ සූත්‍රය දේශනා කළේ. මොකද දවසක් පාරේ බුදුහාමුදුරුවෝ වඩිද්දි මහා මේ මේ ගස්බෙනය ගිනි ගිනි තියලා ගිනි ගන්නවා ගස්බෙනයක් ඕගාර. ලොකු ගහක්. බෙනයක් විවිත ලොකු ගහක් ගිනි ගන්නවා. මහා විශාල ගිනි ජාලාවක් නැගින උඩට. ওই මහා විශාල ගින්න උපමා කරගෙන බුදුහාමුදුරුවෝ මහා අග්නි කන්දෝපම සූත්‍රය දේශනා කළා. ඒ කියන්නේ මොකද්ද? දුසිල්වත්ව ඉඳගෙන සිල්වතුන්ගෙන් සිල්වතුන් දෙන දාණය වළඳන භික්ෂූන්ට අවීතිමා නරකාලියට ගිහිල්ලා මෙන්න මේකට වඩා මහා ගින්නක දැවෙන්නයි වෙන්නේ. දුසිල්ලත් ඉඳගෙන බත්ගුලි කනවට වඩා හොඳයි මේකේ තියෙන ගිරිගුලි කපල්ලා කියලා. ඕක අහපු 60 දෙනෙකුට ලේවමද කියලා. 60 දෙනෙක් සිවුරු අරලා දාලා ගියා. 60 දෙනෙක් බොහොම මහන්සි වෙන මේකෙන් මං ගැලවෙන්න ඕන කියලා මහන්සි වෙලා අරහත් වෙන්න පස්සේ. ඒ වගේ මහා ප්‍රබල සූත්‍රයක්. ඔය වෙලාවේ එතන හිටපු භික්ෂු පිරිස දැන් කාලයක් යනකොට භික්ෂු පිරිස අඩුයි. ආනන්ද හාමුදුරන් අහනවා කොහොම මේ භික්ෂු පිරිස? ස්වාමීන් වහන්සේ මෙහෙම දේශනා කළා. මහා අග්නිකන්දෝප සූත්‍රය. බුදුමුවකින් පිටවෙච්ච වචනයක් ලේසියෙන් බොරු වෙන්නේ නැහැ. ලේසිය නෙවෙයි කොහොමද බොරු වෙන්නේ නැහැ. ඒක නිසා මෙහෙම හිටියොත් නම් මහ විනාශයක් වෙන්නේ කියලා 60 දෙනෙක් සිවුරු අල්ලලා යන්නේ කියලා. තව 60 දෙනෙක් ඒ ලේවම නිකන්. ඒක අහලා. මුස්ලිම්ලාත් දෙගෙන සිල්වතුන්ගේ දාණය වළඳලා. තව 60 දෙනෙක් අරහත්ත්වයටපත් වුණා. මේ මම මේ වරන් කරන්නේ ආයෙනම් කවදාවත් කරන්නේ නැහැ කියලා සීලයට ඇවිල්ලා අරහත්ත්වයටපත් වුණා. ඒලා බුදුහාමුදුරුවෝ කියනවා ඔකට කලබල වෙන්න දෙයක් නැහැ. ප්‍රතිපදාව ආරක්ෂා කරන්න බැරි නම් අඩුම තරමේ ආර්ය මෛත්‍රිය වඩන්න කියලා ඔන්න බුදුහාමුදුරුවෝ මෙත්තානිසන්ත සූත්‍රය දේශනා කරන මේ මෛත්‍රී වැඩිීමේදී තියෙන තමන් ලැබෙන ආනිසංස දේශනා කළා. එන මහා ප්‍රබලයි. මෛත්‍රිය කියන දේ. දෙවියන්ව ලං කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඔන්න ඒ කියන ආර්ය මෛත්‍රිය. එහෙනම් තමන් අර බුදුහාමුදුරන්ට අපෝපස්ථාන කරන ගම මොකද්ද කරන්න ඕනේ? ආර්ය මෛත්‍රිය වඩන්න පටන් ගන්න. තව කෙනෙකුට විපතක් වේවා කියලා හිතීමෙන් තමන්ට වෙන සැපද මොකක්ද? හැමදෙස්සම තමන්ගේ හදවතින් මිනිසුන්ගේ සැපත ප්‍රාර්ථනා කරනවා. ඔන්න එතකොට තමයි තමන් තුළ දේවගති ඇති වෙන්න පටන් ගන්නේ. ඔබට හිතෙන්න පුළුවන් මම සැපත ප්‍රාර්ථනා කරන ඕකුම් මට මට මටමනේ ඔක්කොම කරන්නේ. එහෙම හිතෙන්න පුළුවන්. ඒත් එන්නේ තමන් තුළ දේශසාගත සිතුවිල්ල. ඔය දේශසාගත සිතුවිල්ල එන්න එන්න එන්න එන්න වෙන්නේ තමන්ව තවත් අගාධන වෙනවා. තමන්ට කවදාකවත් ගැලවෙන්නේ නැහැ. කතරේ 100ක් විතර ගෙන්නන්නේ ඇඟ වටේ ඉන්න පෙරේත ටික අයින් කරා. කවදාක්වත් ගැලවීමක්. පුළුවන් තරම් මෛත්‍රිය වඩන්න. ওই මෛත්‍රිය වඩන්න වඩන්න වඩන්න වඩන්න වෙන්නේ අර Taman තුලාර ඉන දේශනාගත සිතුවිලි සියල්ල ටික ටික මේක එක දවසකින් සිද්ධ වෙන්නේ නැහැ. ටික ටික අයින් වෙනවා. හැබැයි මේක ආර්ය මෛත්‍රිය වඩන. සියලු සත්ත්ව නිදුක් වෙත්තා, නිරෝගී වෙත්තා, සැපවත් වෙත්තා, ඈ සල්ලිකාරයෝ වෙත්තා. ඕක නෙමෙයි. ආර්ය මෛත්‍රිය වඩන. ඒ ආර්ය මෛත්‍රිය වඩාගෙන යද්දී Taman තුල ඔය කියන දේශනාගත සිතුවිලි කොටාවේ ටික ටික ටික ටික අඩු වෙනවා. අන්න ඒකට Taman බොහොම ප්‍රණීත මිනිස්සෙක් වෙනවා. Taman එක කතා කරන මිනිස්සු හරි කැමතියි. Tamanට මිනිස්සු ආකර්ෂණයි. Taman ෂොප් එකක් කරගෙන යනවනම් මේ ෂොප් එකට එන මිනිස්සයා ඊළඟ දවසේ ආයෙ එනවා. මොකද Tamanගේ වටේ මේ විද්‍යුත් බිම්මක වලල්ල හරි සුවදායකයි මිනිස්සුන්ට. ඒ වගේම තමන්ගේ දරුවෝ තමන් හරි ආකර්ශනීයයි. ඇයි ඒ විද්‍යුත් චුම්බක බලල්ලෙන් පිට වෙන කිරණ සමුදාය දරුවන්ට හරිම සුවදායකයි. ඒකයි අම්මගේ ආදරේ තව කෙනෙකුට දෙන්න බැරි. තුරුමාවක් කොච්චර ආදරේ වුණත් අර අම්මා තරම් ආදරේ කරන්න බෑ කාටවත්. අර අම්මගෙන් අම්මගේ ආදරේ නිසා අම්මට අර ඇතිවන සෙනෙහස නිසා අර දරුවට තියෙන. ඒ වෙලාවේ පිටවන විද්‍යුත් චුම්බක කිරණ ඒ දරුවට හරිම සුවදායකයි. ඒකයි කොයි කාගේ අතට ගියත් අනිත් ළමයා අම්මගේ අතට ගියම අඬන්නේ නැත්තේ. හරිම සුවදායකයි ඒක. ඒක තව කෙනෙකුට ක්‍රියේට් කරන්න බෑ. ඔන්න ඒ தත්ත්වය Tamanට උදා වෙනවා. එක්තරා <clears throat> මේ ආරණ්‍යයක සැලේක රහතන් වහන්සේ නමක් ගල් කුටියක වැඩ සිටියලු. ඒ රහතන් වහන්සේ එදා රාත්‍රියේ තීරණය කළලු මම මේ කැලේ අත්හැරලා දාලා ඒ වෙන කැලේකට යනවා කියලා. ඒකල උන්වහන්සේ සැතපෙන්න ගිහිල්ලා උදේ අවදි වෙනකොට අඬන සද්දයක් එනවා. උන්වහන්සේ ඇවිල්ලා බලද්දි කවුද මේ? ඒ ගල්ලේ මෙහා පැත්තේ ගහට අධිග්‍රහිතව වැඩ හිටපු දෙවිය දේවතාව, රුක්ෂ දේවතාවක් මේ කෙලින්ම පේන්නම ඇවිල්ලා අර ගල්ලෙන මේ ගල්ලෙන ගල්ලෙනේ බිම ඉඳගෙන අඬනවා. එහවලු ඇයි ඔබ අඬන්නේ? නෑ ස්වාමීනි ඔබ ඊයේ තීරණය කළා මේක අතහැරලා දාලා යනවා කියලා. ඔබ මේ මේ ස්ථානයට ඇවිල්ලා ඔබ මෛත්‍රිය වඩන්න පටන් ගත්ත නිසා මේ අවත හිතපු සියලුම යක්ෂ කොට්ටාස කලකෝලහල කරගන්න එක නවත්තලා. ඒ අය දැන් ඒ අයගේ පාඩුවේ ඉන්නවා. ඒක හරීම සුවදායකයි මේ ප්‍රදේශයට. ඒ වගේම ඔබ ඔබ වහන්සේගේ අවතින් අවට සිටීම අපිට හරිම සුවදායකයි. ඒක නිසා ඔබ වහන්සේ වඩින්න එපා කියලා ආරාධනා කරා නැවත වාරයි. හිතන වහන්සේ ආරාධනා කියන්නේ ඒක නෙවෙයි කියන්නේ. හිතලා බලන්න. ඒක නිසා අන්න දැන් ඔබ දෙවියන් ළඟා කරගන්න ඊළඟ කාරණාව කරගෙන යනවා මොකද්ද? ආර්යමයි. හිතට එකඟවම ආර්ය මෛත්‍රිය කරගන්න. අන්න ව්‍යාපාරික ස්ථාන දිනුනේ. මම මේ කියන දේ තුන් මාසයක් කරලා බලන්න. ප්‍රතිඵල ආවෙ නැත්තම් මට කියන්න. මොනවා ආර්ය මෛත්‍රිය